ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආරභන්තේ පානාති පාතා වේරමණී සික්ඛ සික්ඛාපදං සමාදියාමි පාටිපතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā akusalā dhammā parihāyanti yataidam bhikkave viriyārambho ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නා චේව කුසලා ධම්මා uppajjanti uppannaa ච අකුසලා ධම්මා පරිහායන්ති තී සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පින්නතුන්ට ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ විරියාරම්භ වර්ගයේහි සඳහන් වෙන පළමුවෙනි සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව මූලික කරගෙන වීර්ය පාරමිතාව පිළිබඳව කරුණු ටිකක් පින්නතුන්ගේ අවධානයට යොමු කිරීමයි අද ධර්ම දේශනාවෙහි අපේක්ෂාව. පසුගිය වාරවල දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා කියන පාරමිතාවන්හි අපට යම් යම් පැටලිලි සහිත අවස්ථාවන් පිළිබඳව අපි කතා බහ කරන්නට යෙදුනා මෙවර වීර්ය පාරමිතාව සම්පාදනය කරද්දී බොහෝ වෙලාවට මහජනයා පටලවා ගන්නා විවිධ පැතිකඩ පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්නටත් මනවින් එය සම්පාදනය කරගන්නට අවකාශ සලස්වා ගන්නේ කොයි ආකාරයෙන්ද කියලා කරුණු ටිකක් පැහැදිලි කර දෙන්නටත් මේ ධර්ම දේශනාව තුළින් අපි අදහස් කරන්නේ. වීර්ය පාරමිතාව එහෙම නැත්නම් වීර්ය නැමැති මේ ධර්මතාවය ගුණධම් වඩන නිවන් දකින්නට උත්සාහ කරන සෑම සියලු දෙනාටම විශේෂ වැදගත්කමක් ඇති. ඒ වගේම ලෞකික වශයෙන් දියුණුවක් අපේක්ෂා කරන සියලු දෙනාට මහෝපකාරී වෙන ප්‍රධාන කුසල ධර්මයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ කර ගැනීම සඳහා කෙනෙකුට උපකාර වෙන ධර්මතා 37ක් දේශනා කළා. බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ඒවා සඳහන් වෙනවා. බෝධි කියලා කියන්නේ නිර්වාණ අවබෝධයයි සම්මා සම්බෝධියෙන් පච්චේක බෝධියෙන් ශ්‍රාවක බෝධියෙන් කියන මේ අවස්ථා තුනකින් එකකට පැමිණිලා කෙලෙස් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කරනවට එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවට බෝධි කියලා සඳහන් කරනවා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම සංඛ්‍යාත බෝධිය ලැබීම සඳහා කෙනෙකුට උපකාර වෙන ධර්මවලට තමයි බෝධිපාක්ෂික ධර්ම වශයෙන් නම් කරලා තියෙන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සතර ඉද්ධිපාද, සතර සම්‍යක්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බෝධ්‍යාංග, ආර්ය අෂ්ටාංගික මාර්ග වශයෙන්. මේ දක්වන කරුණු 37හි එහෙම නැත්නම් මේ බෝධිපාක්ෂික ධර්ම 37න් නවයක්ම වෙන් වෙලා තියෙන්නේ වීරය පිළිබඳවයි. පළමුවෙන්ම දැක්වෙන ඉද්ධිපාද ධර්ම අතර විරිය ඉද්ධිපාදයේ හැටියට දැක්වෙන්නේ මේ වීර නැමැති පාරමිතාව එහෙම නැත්නම් විශේෂ ගුණය පිළිබඳව. ඊළඟට සතර සම්‍යක්පදාන හැටියට නූපන්න අකුසල් නූපද වීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම නූපන් කුසල් ඉපදවීම කියන ක්‍රම හතරකට මේ වීර්ය පිළිබඳව සඳහන් වෙනවා. එතකොට එතන හතර ආකාරයයි මුලින් කියන ලද ඉද්ධිපාද ධර්මයයි එතනම කරුණු පහක් වෙනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල දක්වන තැන විරිය ඉන්ද්‍රිය විරිය බල වශයෙන් අවස්ථා දෙකකදී නැවතත් වීර්ය පිළිබඳව සඳහන් වෙනවා. එතකොට එතන කරුණු හතක් වෙනවා. ඊළඟට බෝධංග ධර්ම දක්වන තැන විරිය සම්බොජ්ජංගයේ වශයෙන් නැවතත් වීරිය දක්වනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන තැන සම්මා වායාමයේ වශයෙන් නැවතත් වීරිය දක්වනවා මේ ආකාරයට මේ බෝධිපාක්ෂික ධර්ම 37න් නවයක්ම වෙන් වෙලා තියෙන්නේ වීරිය සඳහා මේ කාරණේ අපි සිහිපත් කළේ පිනතුන්ට මේන් වැටහෙනවා ඇති මේ වීර නැමැති ධර්මතාවය ගුණධම් පිරීමට මොනතරම් ප්‍රමුඛ වෙනවද මොනතරම් මූලික වෙනවද පූර්වාංගම වෙනවද කියන කාරණය. නමුත් අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන ලෝකයේ තුල වීර හැටියට කතා කරනකොට කායික වීරය සහ මානසික වීරය කියලා අංශ දෙකක් පිළිබඳව කතා කරනවා. එහෙම නැත්නම් දෙකම එකට එකතු කරලා වීර හැටියට කතා කරනවා. නමුත් මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී එහෙම නැත්නම් මේ පාරමිතා ධර්ම ගුණධර්ම පිළිබඳව හඳුන්වා දෙද්දී වීර හැටියට දක්වන්නේ ඒ කායික ශක්තිය නොවේ. යම් කටයුතු කිරීමට, බර ඉසිලීමට, ක්‍රියාකාරී වීමට, අභියෝග වලට මුහුණ දීමට කයෙහි පවතිනා වූ ශක්තිය කායික වීරයයි. යහපත් කටයුතු කිරීමට අයහපත මැඩපැවැත්වීමට මනසෙහි පවතිනා වූ වීරය මානසික වීරයයි. අපි මේ ධර්ම දේශනාව තුළ අද අවධානය යොමු කරන්නේ පාරමිතාවක් හැටියට ගුණධමයක් හැටියට වැඩි හැකි ඒ මානසික වීරය පිළිබඳවයි. වීර්ය අපි මුලින්ම සඳහන් කළා අර විදිහෙන් විශේෂ තැනක් එහෙම නැත්නම් විශේෂ කාරණයක් හැටියට බුදුදහමෙහි නිතර නිතර සිහිපත් වෙනවා ඒ තරම් ප්‍රධාන ස්ථානයක් වීරයට හිමි කර බුදුරජාණන් වහන්සේ කරුණ පහදන්නේ දහම් අවබෝධය සඳහා එය එතරම්ම ප්‍රයෝජනවත් වෙන මූල ධර්මයක් වන නිසා පසුගිය අවස්ථාවක ධර්ම දේශනාවෙහිදී සිහිය පිළිබඳව අපි කරුණු පැහැදිලි කළා. නිවන් දැකීම සඳහා යම් කෙනෙකුට පවතින එකම එක මාර්ගය නොවරදින මාර්ගය සිහිය පිහිටුවා ගැනීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතිපට්ඨාන භාවනාව ඇතුළු අවශේෂ සියලු භාවනාවන් ප්‍රගුණ කරන්නට සිහිය මූලික වෙනවා. ඒ සිහිය අවදි කර ගැනීමට සිහිය පවත්වා ගැනීමට වීර්‍ය ප්‍රධාන සාධකයක් වෙනවා. එහෙමනම් සියලු ගුණධම් වලට මූලය හැටියට දැක්වෙන සිහිය සම්පාදනය කරගන්නටත් පුද්ගලයාට වීරිය අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් මානසික උත්සාහය අවශ්‍ය වෙනවා ඒ වගේම මනසේ පහළ වෙන අකුසල පාප ධර්මයන් අසත් ධර්මයන් ක්ලේශ ධර්මයන් මැඩපවත්වන්නට කෙනෙකුට පුළුවන් වෙන්නේ මනසෙහි වීරිය තිබුණු පමණටයි ඒ වගේම මනසෙහි පහළ වෙන කුසල ධර්ම යහපත් ධර්ම සද්ධර්ම අවදි කරන්නට දියුණු කරන්නට සම්පාදනය කරන්නට කෙනෙකුට පුළුවන් වෙන්නේ මානසික වීරිය තිබුණු පමණටයි මේ විදිහට කල්පනා කරනකොට අපට පැහැදිලි වෙනවා සියලුම මානසික ගුණාංග ප්‍රගුණ කිරීමෙහිලා අපට කොයිතරම් මේ වීර නැමැති ධර්මතාවය වැදගත් වෙනවද කියන බව. ඒ නිසා ಗುಣධම් වඩන සෑම සියලු දෙනා විසින්ම වීරය යනු කුමක්ද කියන කාරණය નિවරදිව පැහැදිලි කරගත යුතුම වෙනවා. ගුණධම් වැඩිම සඳහා පමණක් නොවේ අපි මුලින්ම සඳහන් කළාසේ ලෞකික කටයුතු සම්පාදනය කරගන්නට නිවැරදිව ලෞකික ජීවිතයේ පරමාර්ථයන් සඵල කරගන්නට Taman බලාපොරොත්තු වෙන යහපත් අපේක්ෂාවන් සමෘද්ධිමත් කරගන්නට කෙනෙකුට මානසික වීරිය අත්‍යවශ්‍ය වෙනවා ඒ නිසා ලෞකික වශයෙන් දියුණුවක් අපේක්ෂා කරන හැම දෙනා විසින්මත් ලෝකෝත්තර ගුණාංග මනසෙහි ගොඩනගා ගන්නට උත්සාහවත් වෙන සදහවත් සත්පුරුෂ ඥානවන්ත හැම දෙනා විසින්මත් වීර්ය Tamange මනසේ කෙසේ ගොඩනැගිය යුතුද කියන කාරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නට වටිනවා. අන්න ඒ නිසායි අද ධර්ම දේශනාව තුළ මේ පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට අපි අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā අකුසලා ධම්මා පරිහායන්ති යතයිදම් භික්කවේ විරියාරම්භෝ මහණෙනි යම් කිසි කෙනෙක් ආරම්භන ලද වීර්ය ඒ පුද්ගලයාට කුසල ධර්ම සම්පාදනය කරන්නටත් අකුසල ධර්ම ප්‍රහාණය කරන්නටත් උපකාර වෙනවා. කුසල් දහම් සම්පාදනය කිරීමෙහි අකුසල් දහම් ප්‍රහාණය කිරීමෙහි මේ වීර්ය තරම් මූලික වෙන කාරණයක් ප්‍රමුඛ වෙන කාරණයක් ප්‍රධාන වෙන කාරණයක් තවත් මම දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මේ ලෝකය තුල අන් එකම ධර්මයක්වත් මේ තරම් ප්‍රබල විදිහට මේ තරම් මූලික විදිහට මේ තරම් අග්‍රගණ්‍ය විදිහට කුසල් දහම් උපදවන්නටත් අකුසල් දහම් ප්‍රහාණය කරන්නටත් උදව් වෙන තවත් ධර්මයක් මම දකින්නේ නැහැ මේ වීරිය තරම් ආරබ්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නා චේව කුසලා ධම්මා uppajjanti uppannā ca akusala dhamma parihayanti මහණෙනි ඊතරම්ම ප්‍රබල විදිහට ආරම්භන ලද වීරය ඇති පුද්ගලයාට ඒ මනසෙහි පහළ වෙන වීර නැමැති ධර්මතාවය නූපන් කුසල් උපදවන්නටත් උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නටත් ඒකාන්තයෙන් මහෝපකාරී වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා වීර්ය පිළිබඳව අවධානය යොමු කරද්දී අපි මූලික වශයෙන් හඳුනාගත යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වීර්යය කියලා කියන්නේ අපි මුලින් සඳහන් කළා මනසෙහි පහළ වෙන ධර්මතාවයක්. නමුත් මේ වීර්ය නැමැති ධර්මතාවය කුසල් සිතෙහි යෙදෙන්නට පුළුවන්, අකුසල් සිතෙහි යෙදෙන්නට පුළුවන්. කුසල් අකුසල් කියන දෙපාර්ශ්වයේම යෙදෙන්නට පුළුවන් චෛතසික ධර්මයක් එහෙම නැත්නම් සිතුවිල්ලක් තමයි මේ වීර්යය කියලා ධර්මෙහි දක්වන්නේ. අභිධර්මයේදී මේවා ප්‍රකීර්ණක චෛතසික හැටියට දක්වනවා. ඒ කියන්නේ වර එක කුසල් සිත්වලක් යෙදෙනවා, වර එක අකුසල් සිත්වලක් යෙදෙනවා. ඒ නිසා වීර ප්‍රගුණ කරන පුද්ගලයා විසින් විශේෂයෙන් අකුසල් සිතෙහි යෙදෙන අකුසල වීරිය කුමක්ද කුසල් සිතෙහි යෙදෙන කුසල වීරිය කුමක්ද කියන කාරණය નિවරදිව තෝරා බේරා ගන්නට සිද්ධ වෙනවා එහෙම නැති වුණොත් වීරය හැටියට අපි බොහෝ වෙලාවට සම්පාදනය කරන්නේ අකුසල ධර්ම සමග මුසුණු අකුසල වීරයක් එහෙම නැත්නම් මිච්ඡා වායාමයක් තමයි අපි බොහෝ අවස්ථාවල වීරය හැටියට ප්‍රගුණ කරන්නට උත්සාහවත් මේ සත්‍ය අනන්ත සසරෙහි දීර්ඝ කාලයක පටන් හුරු පුරුදු වෙලා තියෙන්නේ තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් මාන්නෙන් ඒ වගේම ආත්ම දෘෂ්ටියෙන් ක්‍රියාත්මක වෙන්නට. දහසකුත් එකක් අකුසල පාප ධර්මයන්ගෙන් මනස කෙලසාගෙන කෙලසුණු මනසින් ක්‍රියා කිරීම තමයි ප්‍රතඥ සත්‍යයේ ස්වභාවික తত্ত্বය. එබඳු සත්‍යය හැම විටම උත්සාහවත් කරන්නේ ආත්මාර්ථයේවත් මමත්වයේ මුල් කරගෙන. ඒ වගේම තෘෂ්ණාව, ගැටීම, අවිද්‍යාව මුල් කරගෙන. මේ බඳු පාප ධර්මයන් තුලින් උපදින්නා වූ වීරය හැම විටම පාහේ අකුසල වීරයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ලෝකයේ තුල බලනකොට අපට බොහෝම උත්සාහයෙන් වීර්යෙන් බොහොම ක්‍රියාශීලීව කටයුතු කරන ගිහි පැවිදි බොහෝ දෙනා අපට දකින්නට අසන්නට තියෙනවා. නමුත් ඒ බොහෝ දෙනා ක්‍රියා කරන ආකාරය දිහා විමසිල්ලෙන් බැලුවොත් නුවණින් බැලුවොත් යම්කිසි ක්ලේශ ධර්මයකට වසඟ වීමෙන් ඒතරම් කාර්යශූරව ක්‍රියා කරන බව අපට පහදා ගන්නට 아무තු වෙහසක් ගත යුතු නෑ. ඒ නිසා ಗುಣධම් වඩන බොහෝ දෙනා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. Taman ක්‍රියාකාරී වෙන්නේ, Taman උත්සාහවත් වෙන්නේ සැබෑ කුසල වීරයක් තුලින්ද එහෙම නැත්නම් තෘෂ්ණා මාන දෘෂ්ටි ආදීන් කෙලෙසුණු අකුසල වීරයක් සමගද Taman ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය මූලික වශයෙන් අපි තේරුම් බේරුම් කරගන්නට ඕන. බොහෝ අවස්ථාවලදී පුද්ගලයා තුල අනිත්‍ය අභිභවා ක්‍රියා කිරීමේ ස්වකැමැත්තක් අභ්‍යන්තරයෙන් මතුවෙනවා. මේක දහමෙහි හඳුන්වනවා සාරම්භ නැමැති උපක්ලේශ ධර්මයක් හැටියට. සාරම්භයයි කියලා කියන්නේ අන්නය පරයා ක්‍රියා කිරීම. මේ ලෝකේ යම්කිසි અભිවෘද්ධියක් ඇති වුණා නම් යම්කිසි දියුණුවක් ඇති වුණා නම් ඒ અભිවෘද්ධිය දියුණුව ලෞකික වශයෙන් ගොඩනගන්නට අන් අය පරයා කටයුතු කරන්නට දරන උත්සාහය එක්තරා සාධකයක් වෙලා තියෙනවා. ඒ නිසා අන් අය පරයා අන් අයට වඩා යමක් කරන්නට ඊට වඩා ඉහළින් යමක් කරන්නට ඊට වඩා හොඳට යමක් කරන්නට ඊට වඩා අලංකාර විදිහට යමක් කරන්නට ඊට වඩා ප්‍රසිද්ධ විදිහට යමක් කරන්නට යම් කෙනෙකුගේ මනස නැවෙනකොට ඒ අය ඒ උත්සාහය නිසාම Tamanගේ බලාපොරොත්තු සඵල කරගෙන අන් අය අභිබවා ඉදිරියට යන්නට මඟ තනා ගන්නවා සාමාන්‍ය ලෝකයා අදහස් කරන විදිහට බැලුවොත් ඒ අන් අය අභිබවා ඉදිරියට යන්නට දරන උත්සාහය හොඳක් හැටියට අපට පේනෙන්නට තියෙනවා. බුදුදහම තුලින් උනත් යමක් අන් අයට වඩා නිවැරදිව කරන්නට උත්සාහවත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අන් අය පරද්දන්නට, අන් අය අභිභවනය කරන්නට, අන් අය මැඩපවත්වන්නට, තමන් අන් අය ඉදිරියේ හුවා දක්වන්නට දරන උත්සාහය ප්‍රාරම්භය නැමැති අකුසල පාප ධර්මයේ තුලින් ක්ලේශ ධර්මයේ තුලින් මතුවෙන වීර්යයක් හැටියටයි දහමෙහි දක්වා තිබෙන්නේ. ප්‍රධාන වශයෙන් මේට තෘෂ්ණාව මූලික වෙනවා, මාන්නය මූලික වෙනවා, ditthිය මූලික වෙනවා. තෘෂ්ණාවයි කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ගෙන් අපි විඳින්නා වූ එහෙම නැත්නම් මනසත් සමග ගත්තොත් මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි විඳින්නා වූ කාම වස්තුන් නැවත නැවත භුක්ති විඳින්නට ඇති තණ්හාව කාම තණ්හාව හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ කාමයන් නැවත නැවත භුක්ති විඳින්මින් බොහෝ කාලයක් පවතින්නට තියෙන කැමැත්ත භව තෘෂ්ණාව හැටියට ක්‍රියාත්මක වෙනවා. නැවත මේ භවයෙන් පසු නැවතත් ආත්ම භාවයක් නොලබනවා යන දෘෂ්ටිය හෝ එහෙම නැත්නම් නැවත අපට ඒ අවස්ථාව නොලැබෙනවා යන උච්ඡේද දෘෂ්ටිය නිසා මේ ලැබුණු මොහොතේ හැකිතාක් දේ භුක්ති විඳින්නට ඕනයි කියලා ඇති වෙන තෘෂ්ණාව විභව තෘෂ්ණාව හැටියට ධමෙහි දැක්වෙනවා මේ කියන කාම තෘෂ්ණාව නිසා භව තෘෂ්ණාව නිසා විභව තෘෂ්ණාව නිසා සත්වයා පසිඳුරන්ගෙන් බොහෝ දේ අත්විඳිමින් ලෝකයේ තුල බොහෝ කාලයක් පවතින්නට අනවරත වූ උත්සාහයක යෙදී පවතිනවා. නමුත් මේ උත්සාහය තෘෂ්ණාව මූලික කොට පවතිනක් නිසා තෘෂ්ණාව ප්‍රමුඛ කොට පවතින්නක් නිසා එබඳු වීරය කුසල වීරයක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වීරය ලෝකයේ තුල ජීවත් වෙන්නට උදව් වෙනවා, බොහෝ සම්පත් රාශි කරන්නට උදව් වෙනවා. නමුත් නිවන් දැකීම සඳහා බෝධිපාක්ෂික ධර්මයක් වශයෙන් තමන්ගේ මනසෙහි කුසලයේ ජනිත කරන්නට අයහපත මඩින්නට යහපත වඩන්නට උදව් වෙන සම්‍යක් වායාමයක් හැටියට එය හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. මේ කාරණය අපි මූලික වශයෙන් තෝරා බේරා ගන්නට ඕනේ. ඊළඟට මාන්නය නිසා සෙය්‍යමාන, සදිසමාන, හීනමාන වශයෙන් මානය තුන දැරුම් වෙනවා. මානයයි කියලා කියන්නේ Taman සහ අනුන් සැසඳීමයි. සංසන්දනය කිරීම තුළින් අනුන්ට වඩා තමන් උසස්ය කියලා හෝ අනුන්ට සමානයි කියලා හෝ අනුන්ට වඩා තමන් පහත්යයි කියලා හෝ මැනගන්නට දරන උත්සාහය මාන්නයයි කියලා දැක්වෙනවා. අපි අන් අයට වඩා ශ්‍රේෂ්ඨයි අපිත් අන් අය වගේමයි කියලා දකින තැනැත්තා අන් අයට වඩා ඒ ශ්‍රේෂ්ඨත්වේ රැකගන්නට පවත්වා ගන්නට නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා වීරිය කරනවා. අනුන්ට වඩා තමන් පහතට වැටේවිය කියලා හිතනකොට තමන් අන් අයට වඩා පල්ලෙහාට නොඇටි තමන්ගේ తත්වය රැකගන්නට බොහෝ දෙනා නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා වීරිය කරනවා මේ හැම වීරියක්ම පදනම් වෙලා තියෙන්නේ අනුන් හා තමන් සැසඳීම නිසාවෙන් ඒ මානය මුල් කරගෙන ඇතිවෙනා වූ උත්සාහය වීරිය කුසල වීරයක් හැටියට හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. නමුත් පින්නතුන් වරදවා වටහා ගන්නට එපා යම්කිසි කෙනෙකුට යමක් નિවැරදිව කරන්නට තියෙන උත්සාහය යමක් හොඳට කරන්නට ඇති වෙන උත්සාහය අනිත් අය යමක් වැරදියට කරනවා නම් ඊට වඩා යමක් යහපත් විදිහට කරන්නට උත්සාහයක් ඇති වෙන්නට පුළුවන්. එය ප්‍රඥාවෙන් ඇති වෙනවා නම්, එය අවබෝධයෙන් ඇති වෙනවා නම්, එය නිවැරදි දැක්ම තුලින් ඇති වෙනවා නම්, එය සම්මා වායාමයක් හැටියට අපට හඳුනා ගන්නට බාධාවක් නැහැ. මේ මිච්ඡා වායාමයයි එහෙම නැත්නම් වැරදි වීර්යයයි, අයහපත් වීර්යයයි, අකුසල වීර්යයයි කියලා දක්වන්නේ හැම විටම ක්ලේශ ධර්මයකට වසඟ වෙලා ආවේගයකට වහල් වෙලා පුද්ගලයා නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා නම් වීර කරනවා නම් එය තමයි අකුසල වීරයයි කියලා මේ ධර්මෙහිදී දක්වන්නේ. ඒ වගේම බොහෝ දෙනා ditthිය නිසා ආත්ම දෘෂ්ටිය, ඒ වගේම යම් යම් මතවාදයන් දැඩිව ගැනීම අද කාලේ ලෝකය දිහා බලනකොට බොහෝ දෙනා විවිධාකාර දෘෂ්ටීන් මත එල්බගෙන නොඑක ආකාරයෙන් වීරය කරන බව අපට පේනවා. අද පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන ඒ අවදීෙහිත් දෙසටක් මිත්‍යා දෘෂ්ටීන්හි එල්බගෙන මිනිසුන් බොහෝ දේ සඳහා වාද විවාද කරමින් ක්‍රියාකාරී වුණු බව දහම් ඉතිහාසයේහි සඳහන් වෙනවා. අද සමාජය දිහා බලනකොටත් අපට පැහැදිලිව පේනවා ධර්මයේ හැටියට පහදා දෙන කරුණුමත් සමහර වෙලාවට දෘෂ්ටිගතිකව උපාදාන කරගෙන ඒ Tamanගේම මතය හුවා දක්වන්නට Tamanගේම අදහස ලොව තුල ප්‍රකට කරන්නට අන් අය හෙලා දකිමින් අන් අයගේ අදහස් උදහස් ඛණ්ඩනය කරමින් අන් අයගේ මතිමතාන්තර අවඥාවට ලක් කරමින් Tamanගේ මතයමයි හරි ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤං කියන මෙයමයි හරි අන් සියල්ල වැරදි කියන දෘෂ්ටියෙන් යුක්තව දැඩිසේ Tamanගේ මතය ලොව පතුරවන්නට බොහෝ උත්සාහයෙන් වීර්යෙන් ක්‍රියාත්මක වෙන ආකාරය අපට සමාජය දිහා බැලුවම පේනවා අන්‍ය දේවල් සඳහා පමණක් නොවේ දහම පිළිබඳවත් මෙසේ දෘෂ්ටිගතිකව ක්‍රියාත්මක වෙන ආකාරය අපට පැහැදිලි වෙනවා. සරල උදාහරණයක් හැටියට ගත්තොත් මස් මාංශ ආදියෙන් වැළකීලා කටයුතු කරන එක බොහොම ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක්. Tamanta මස් මාංශ ආදියෙන් වළකින්නට පුළුවන් නම් ඒ හොඳයි. අන් අයත් වළක්වා ගන්නට පුළුවන් නම් ඒ තවත් හොඳයි. නමුත් මේ හොඳ කාරණේ වුණාට යම් කෙනෙක් මේක දැඩිව ගත්තොත්, එහෙම දෘෂ්ටියක් හැටියට ගත්තොත් සියලු දෙනාම මස් මාංශ වලින් වැළකී යුතුයි කියන දැඩිසේ ඒ තැනැත්තා උපාදාන කරගත්තොත් ඒ නිසා බොහෝ අකුසල පාප ධර්මයන් කරගන්නට අන් අයට පීඩා කරන්නට අන් අයට අවඥා කරන්නට අන් අය බලහත්කාරයෙන් අන් අය ලවා සිල් රැකවන්නට උත්සාහ කරලා බොහෝ හානි කරගන්න ආකාරය අපි සමාජය තුළ දකිනවා මස් මාංශ වලින් වැළකීලා සිටීම හොඳ ප්‍රතිපත්තියක් වුණත් ඒ දැඩිව දෘෂ්ටියක් හැටියට උපාදාන කරගත්තාම ඒතනත්තා සමාජයට කරදරයක් වෙන ආකාරයෙන් හිරිහැරයක් වෙන ආකාරයෙන් Tamanගේ උත්සාහය පවත්වනවා Tamanගේ මතය සනාත කරන්නට Tamanගේ මතය සමාජය තුළ තහවුරු කරන්නට ඒ වගේම මේ ජීවිතය තුළ යම්කිසි කෙනෙකුට නිවන් දකින්නට උත්සාහ කළ හැකි නම් එය ඊට උසස් කටයුත්තක් යමෙකුට මේ ගෞතම සසුන තුලදීම මේ භවය තුලදීම නිවන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ඉතා ප්‍රශංසනීය කටයුත්ත. නමුත් මේක නුවණින් හඳුනාගෙන කළ යුත්තක්. යම්කිසි කෙනෙක් මේ දෘෂ්ටියක් හැටියට අරගෙන සියලු දෙනාම මේ භවයේදීම නිවන් දැකිය යුතුයි මේ සසුනේදීම නිවන් දැකිය යුතුයි කියන දෘෂ්ටියෙන් කටයුතු කරනවා නම් ඒ ඒ පුද්ගලයා තුලින් ගොඩනැගෙන වීරය අර දෘෂ්ටිය හරහා මතුවෙච්ච වීරයක් හැටියටයි අපට හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. ප්‍රඥා ප්‍රඥාවෙන් තොරව දෘෂ්ටියෙන් මතුවෙන වීරය තමන්ටත් අනුන්ටත් බොහෝ දෙනාට හිංසාකාරී වෙනවා ඒ වගේම බොහෝ අනර්ථයන් ජනිත කරන්නට බොහෝ පටලැවිලි ඇති කරන්නට බොහෝ හානි සිදු කරන්නට එය පදනමක් වෙන්නට පුළුවන් අන්න ඒ නිසයි අපි මේ අකුසල වීරය කුමක්ද කියලා નિවරදිව හඳුනාගත යුත්තේ. ඊළඟට අපි නිතරම සිහි කරන කාර්යයක් තමයි ද්වේෂය නිසා, භීතිය නිසා සමහරුන්ට වීරය මතුවෙනවා. මේ සසර බියජනක ආකාරයෙන් අවබෝධ කරගන්නට බුදුහාමුදුරුවෝ දේශනා කළා. නමුත් සසරට බියපත් වුනොත් බිය අවබෝධ කර ගැනීමයි බියපත් වීමයි කියන්නේ කරුණු දෙකක් වෙනතුනේ. බිය පිළිබඳව අවබෝධ කර ගැනීම, එය බියජනක ආකාරයෙන් හඳුනා ගැනීම ප්‍රඥාවයි. නමුත් බියපත් වීම ද්වේෂය මූලික කරගත් අකුසල ධර්මයක්. බියපත් වුණු තැනින් ඒ තැනත්තාට අමුතු කායික ජවයක්, මානසික ජවයක් ඇති වෙනවා. අපි සමහර වෙලාවට දකින්නේ යම් කිසි රජයේ නිලධාරියෙක් එහෙම නැත්නම් පොලිසිය කෙනෙක් හමුදාවේ කෙනෙක් දුටුවාම වැරදි කරපු තැනැත්තාට අමුතු කායික ජවයක් මානසික ජවයක් ඇති වෙනවා දුවන්නට පනින්නට ඒ වගේම බිත්ති උඩින් පනින්නට කම්බි වැටවල් උඩින් පනින්නට මේ සියල්ල පරයා හසු නොවි දුවගෙන යන්නට කායික ශක්තියකුත් ඒ වගේම ඒ හැම තැනකින්ම හැංගිලා රැකෙන්නට අවශ්‍ය උපක්‍රමශීලී මානසික වීර්යයකුත් ඒතනත්තා තුල මතුවෙනවා අපි බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. නමුත් මේ වැරදි කරපු තැනැත්තා තුල මේ මතුවෙන වීර්ය කුසල වීර්යක් නොවේ. ඒ භීතිය නිසා ඇතිවෙනා වූ මානසික කායික උත්සාහය. එහෙමනම් ඒ බියපත් වීම නිසා ඇතිවන වීරය ඒතනත්තාට යහපත පිණිස නොවේ කෛරාටික බව සඳහා අයහපත බව සඳහාමයි හේතු වෙන්නේ. අන්න ඒ විදිහට සසර බිය දැකීම සහ සසරට බියපත් වීම කියන කාරණය කරුණු දෙකක් බව අපි මෙවරදීව තේරුම් ගන්නට ඕනේ. බිය අවබෝධ කර ගැනීමෙන් ප්‍රඥාව මූලික කොටගෙන නිවැරදිව ස්ථානෝචිතව වීර්ය කරන්ට අවස්ථාව ලැබෙනවා. වරදවා බියපත් වුණහන් පස්සේ ඒ භීතිය නිසා අවිචාරවත්ව උත්සාහවත් වෙලා වීර්ය කරලා බොහෝ පටලැවිලි ඇති කර ගන්නවා. අද සමාජයේ දිහා බැලුවහම සසරට බියපත් වෙලා භාවනාවත් පටලවාගෙන දහමත් පටලවාගෙන කරුණු පටලවාගෙන බොහෝ පීඩා විඳින අවස්ථා අපට ඕනෑතරම් සමාජයේ දැක ගන්නට පුළුවන්. මෙන්න මේ කරුණු ටික අපි මූලික වශයෙන් පැහැදිලි කරේ වීරය පිළිබඳව කතා බහ කරද්දී වීරය පිළිබඳව අවබෝධ කරද්දී අපි පැටලෙනම තැනක් තමයි මේ ආවේග හරහා අකුසල පාප ධර්මයන් හරහා කෙලෙස් ධර්මයන් හරහා අපේ මනසේ ඇතිවෙන වීරය හැබෑ වීරය හැටියට අපි වරදවා තේරුම් ගැනීම. ඒ නිසා මූලික වශයෙන් අපි හඳුනා ගන්නට ඕනේ යම් ආවේගයක් යම් ක්ලේශ ධර්මයක් යම් පාප ධර්මයක් පදනම් වෙලා අපේ මනසේ යම් උත්සාහයක් ඇති වෙනවා නම් එය සම්මා වායාමයේ නොවේ එය මිත්‍යා වායාමයයි. නමුත් කුසීතව උදාසීනව ඉන්නවාට වඩා යම් ආකාරයකින් වීර්ය කිරීම එක්තරා ප්‍රයෝජනයක් සැලසිය හැකියි. ඒ කියන්නේ මාන්නෙන් යම් කිසි කෙනෙක් වීර්ය කළා, තෘෂ්ණාවෙන් යම් කිසි කෙනෙක් වීර්ය කළා, ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් යම් කිසි කෙනෙක් වීර්ය කළා, පසුව නිවැරදි වීර්ය කුමක්ද කියලා හඳුනා ගන්නට ඒ උත්සාහය එක්තරා මගක් සලසන්නට පුළුවන්. කුසීතව හිටියොත් කිසිවක්ම නැහැ. තෘෂ්ණාවෙන් හරි යම් කිසි කෙනෙක් වීර්ය කළොත් පසුව නිවැරදි වීර්ය කුමක්ද කියලා හඳුනා ගන්නට එය එක්තරා උදව්වක් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් හැම දිනාටම නිවන කියන්නේ මෙන්න මේ බඳු ස්වභාවයක් කියලා හරියටම කරුණු පැහැදිලි කරලා දුන්නොත් නුවණ මද අය නිවන් දකින්නට පසුබට වෙනවා. ඒ කුමක් නිසාද? පුද්ගලයා මම මම කියලා දැඩිසේ මමත්වයෙන් අල්ලාගෙන සියල්ල Taman ඇසුරු කොටගෙන භුක්ති විඳින්මින් තෘෂ්ණාවෙන් පවතින්නටයි හැම විටම උත්සාහවත් වෙන්නේ. නිවන් අවබෝධ කිරීමේදී මේ සියල්ල Tamanට අහිමි වෙනවාය නැති වෙනවාය කියන මේ සත්‍ය ස්වභාවය පැහැදිලි කරලා දුන්නොත් ප්‍රතජන පුද්ගලයා තෘෂ්ණා අධික පුද්ගලයා නිවන් දැකීම සඳහා යම් උත්සාහයක් දරන්නටවත් පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ අවස්ථාවල නිවන් දැකීම ඊටාම උසස් සුවයක් මේ පවතින සුවයට වඩා ඊටා උත්තරීතර සුවයක් හැටියෙන් සුවයයි කියන වචනයෙන් ඒ වර්ණනා කරනකොට ඇත්තටම නිවනෙහි සුවයක් තියෙනවා. නමුත් මේ निराமிස සුවයක්. මේ निराமிස සුවය ගැන පැහැදිලි කරද්දී පුද්ගලයා තම තමන්ගේ තෘෂ්ණාවේ ප්‍රමාණයට එය කෙරෙහි යම් අපේක්ෂාවක් ඇති කරගන්නවා. එහෙම අපේක්ෂා ඇති කරගෙන මූලික වශයෙන් උත්සාහ කරද්දී වීරය කරද්දී කලකදී වැටහෙනවා මේ තෘෂ්ණාවෙන් වීරය කරලා ලබන්නට පුළුවන් දෙයක් නොවේ මෙය. මෙය සාමිස සුවයක් නොවේ මේ निराமிස සුවය තෘෂ්ණාව දුරුකොටම ලැබිය යුත්තක් කියන බව පසු කලෙකදී ඒ තනත්තා වටහා ගන්නවා. හැබැයි ඒ පසු කලෙකදී අවබෝධය ලබන්නටත් මූලික වශයෙන් යම් පදනමක් මත වීර්ය කළ යුතු වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මුල් අවස්ථාවේ වීර්ය කරන්නේ යම් ආවේගයක් මත තෘෂ්ණාවක් මත නම් කලක් යද්දී හෝ එය නිවැරදිව තේරුම් අරගෙන එයින් නිදහස් වෙලා සම්මා වායාමයේ ඇති කරගන්නේ කොහොමද කියලා නුවණින් අවබෝධ කරගත යුතු වෙනවා. කුසල වීර්ය යම්කිසි කෙනෙක් තුළ ඇති වෙනවා නම් පින්නතුනේ ඒ Tamanගේ රුචි අරුචිකම් මත නොවේ කුසල වීර්ය ඇති වෙන්නේ හැබෑවට හේතුව ඵලය નિවරදිව හඳුනා ගැනීම නිසා. මේ සමාජය තුල අපි ගොඩක් වෙලාවට වීර්ය කරන්නේ තමන් කැමති දේ අත්පත් කරගන්නට අපි උත්සාහවත් කරන වෙනවා අකමැති දේ ඉවත් කරන්නට ප්‍රතික්ෂේප කරන්නට බැහැර කරන්නට අපි උත්සාහවත් වෙනවා අකමැති දේ ලං කරගන්නට අපි වීර්ය කරන්නේ නැහැ. අපි කැමති දේ ඉවත් වෙලා යන්නට දුරු කරන්නට අපි වීර්ය කරන්නේ නැහැ. එහෙමනම් ලෝකේ බොහෝ දෙනා වීර්ය වඩන්නේ කැමති දේ ලං කරගන්නටත් අකමැති දේ ප්‍රතික්ෂේප කරන්නටත්. නමුත් හැබැයි කුසල වීර්යයි කියලා කියන්නේ ඒ කැමති දේ ලං කරගන්නට අකමැති දේ දුරු කරන්නට දරන උත්සාහය නොවේ. කැමති දේ ලං කරගන්න දරන උත්සාහයේදී තෘෂ්ණාව මූලික වෙනවා අකමැති දේ දුරු කරන්නට වීර කිරීමේදී ද්වේෂය හෙවත් පටිගය මුල් වෙනවා ඒ දෙකම අකුසල ධර්මයන් ප්‍රේෂ ධර්මයන් පදනම් වූ මිච්ඡා වායාමයයි කියලා කිව යුතුයි යම්කිසි කෙනෙකුට හැබැයි කුසල වීරිය මතුවෙනකොට ඒ කුසල වීරියේදී Taman කැමති දෙයක්ද අකමැති දෙයක්ද කියන කාරණේ නෙමෙයි මූලික විය යුත්තේ යම් යහපත් පරමාර්ථයක් සාධනය කරන්නට කෙසේ ක්‍රියාත්මක විය යුතුද අපි ඒකට කැමති වුණත් අපි ඒකට අකමැති වුණත් ඒ අවශ්‍ය යහපත් ඵලය සාක්ෂාත් කරන්නට කෙබඳු දේ සම්පාදනය කර යුතුද අන්න ඒ සම්පාදනය කළ යුතු දේ નિවරදිව සම්පාදනය කරන්නට අපේ මනස තුල යම් උත්සාහයක් ඇති වෙනවා නම් එය යථාබෝධය තුලින් එහෙම නැත්නම් નિවරදි ප්‍රඥාව තුලින් ඇතිවෙන සම්මා වායාමයක් කියලා හඳුනා ගන්නට පුළුවන්. සම්මා වායාමයේ හෙවත් නිවැරදි වීර්ය හැම විටම ස්ථානෝචිතයි. ස්ථානෝචිතයි කියලා කියන්නේ අවස්ථාව දැනගෙනයි ක්‍රියාත්මක වෙන්නේ. නුවණින් යුක්තවයි ක්‍රියාත්මක වෙන්නේ. වීරයයි කියලා කිව්වහම අපට හැඟෙන්නේ සියල්ල කඩාගෙන බිඳගෙන වේගයෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් වගේනේ. නමුත් ප්‍රඥාවෙන් යම්කිසි කෙනෙක් වීරය කරනකොට ක්‍රියාත්මක විය යුතු තැන කොතනද? නිහඬ විය යුතු තැන කොතනද කියලා හරියට හඳුනාගෙනයි වීරය කරන්නේ. නිහඬ විය යුතු තැන ක්‍රියාත්මක වෙනවා නම් එයත් අනතුරක් ක්‍රියාත්මක විය යුතු තැන නිහඬ වෙනවා නම් එයත් අනතුරක් එහෙමනම් මේ අවස්ථාව හඳුනාගෙන සුදුසු තැන සුදුසු දේ කරන්නට පුළුවන් බව වීරයෙහි එක්තරා ලක්ෂණයක් වෙනවා පින්නතුනේ. ඒ කියන්නේ අපි හිතුවොත් යම්කිසි අවස්ථාවක ක්ෂණයකින් ක්‍රියාකාරී නොවුනොත් බොහෝ දෙනෙකුගේ ජීවිත අනතුරටපත් වෙනවා. එබඳු හදිසි අවස්ථාවක වහාම අවස්ථාව හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් අන්න ඒ තැනත්තාට බොහෝ දෙනෙකුගේ ජීවිත සුරක්ෂිත කරගන්නට ඒ අවකාශය වෙනවා. ඒ අවකාශය හරියට හඳුනාගෙන මනසින් නිසලස හසුරුවා ගන්නට පුළුවන් නම් එය සම්මා වායාමයක් වෙනවා. සමහර අවස්ථාවල ක්‍රියාත්මක වෙන්නට ගියොත් Tamanටත් අන් අයටත් අනතුරුදායක අවස්ථා හිටිනවා. යමක් ප්‍රකාශ කරන්නට යාම නිසා Tamanටත් අනුන්ටත් අනතුරු වෙන අවස්ථා තියෙනවා. එබඳු අවස්ථාවලදී Tamanට නිහඬ වෙන්නට පුළුවන් නම් එය හැබෑ වීරයක් වෙනවා. එතනදී ක්‍රියාත්මක වෙනවා නම් එය සම්මා වායාමයේ නොවේ. උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනී මැරුවා. එතකොට මේ දහස් ගණනක් මරණයට පත් කරලා අවසාන අවස්ථාවේදී තමයි 999ක් ඇඟිලි එකතු කරගෙන අන්තිම මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ මේ තැනත්තා හමු වෙන්නට ගියේ. බොහෝ දෙනා විමසනවා බුදුහාමුදුරුවෝ ඊට ඉස්සෙල්ලා අඟුලිමාල දැක්කේ නැද්ද? තථාගතයන් වහන්සේ ඒ අපරාධ කරන අය, මිනි මරණ අය, නොයෙකුත් පව්කම් කරන අය කොතෙකුත් දුටුවත් ඒ තනත්තාට කරුණ පහදන්නට සුදුසු අවස්ථාව කුමක්ද කියලා හඳුනාගෙනයි ඒ සඳහා වීරය කරන්නේ. එහෙම නොවුනොත් ඒ වීර නිෂ්ඵල වෙනවා තමන් වහන්සේටත් ඒ ඵලදායක නැහැ ලෝකයාටත් ඵලදායක නැහැ ඒ නිෂ්ඵල වෙන වීරයක් තථාගතයන් වහන්සේ ක්‍රියාවට නම් වන්නේ අපි බොහෝ වෙලාවට අපට යමක් වෙනස් කළ යුතුයි කියලා හිතුනොත් එසැනින්ම අපි සමහර වෙලට ක්‍රියාත්මක වෙනවා. Tamanගේ බිරිඳ, Tamanගේ සැමියා, Tamanගේ දරුවා යහපතට පමුණුවා ගන්නට ඕනේ කියලා ඔවුනොවුන් තුල හැඟීමක් තියෙනවා. මව්පියන්ට Tamanගේ දරුවන් නිසිමඟට ගන්නට අවශ්‍යතාවය තියෙනවා. අවශ්‍යතාවය තිබුණට ඒ කල්යල් හඳුනාගෙන ඒ සඳහා උත්සාහ කරන්නට පුළුවන් නම් පමණයි ඒ උත්සාහය යහපත් උත්සාහයක් හැටියට පළදරන්නේ. නොනිසි මොහොතේ උත්සාහය කරන්නට ගියොත් දරුවා නොමග යන්නටත් පුළුවන් දරුවා දඩබ්බරෙක් වෙන්නටත් පුළුවන් දරුවා හිතුවක්කාරයෙක් වෙන්නටත් පුළුවන් ඒ බොහෝ අනර්ථයක් සිද්ධ වෙන්නට පුළුවන් එහෙමනම් මේ කරුණු નિවරදිව හඳුනාගෙන ක්‍රියාත්මක විය යුතු තැන කොතනද නිහඬ විය යුතු තැන කොතනද කතා කළ යුතු තැන කොතනද? නිශ්ශබ්දව සිටිය යුතු තැන කොතනද? මනසින් උත්සාහවත් විය යුතු තැන කොතනද? මනස සමහන් කළ යුතු තැන කොතනද කියලා අපට නිවැරදිව හඳුනා ගන්නට නම් ප්‍රඥාව තිබිය යුතුමයි. පිනතුන් අහලා ඇති ආනන්ද හාමුදුරුව පසු දිනේදී ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට භික්ෂූන් වහන්සේලා 499ක් මහරහතන් වහන්සේලා තෝරාගෙන අසුන් පනවා වෙන් කරලා තව එක් ආසනයක් හිස්ව තිබ්බා ආනන්ද හාමුදුරුව රහත් වෙලා විනා එතනට උන්වහන්සේට වඩින්නට ඉඩක් නැහැ. ඒ නිසා පෙර දින රාත්‍රියේ කෙසේ හෝ රහත් වෙන්නට ඕනෑ කියලා දැඩි වීර්ය කරනකොට ඒ වීර්ය අධික වීම නිසාම උන්වහන්සේගේ මනස වික්ෂිප්ත වුණා. ඒ වික්ෂිප්ත භාවය නිසා යථා ස්වභාවය මනවින් වටහා ගන්නට නොහැකි වුණා. අවසානයේ උන්වහන්සේ හොඳටම වෙහෙසටපත් වෙලා ටිකක් විවේක ගත යුතුයි කියලා ඇඳෙහි ඇලවෙන්නට උත්සාහ කරනකොට අර උත්සාහයේ වීර්ය තරමක් ලිහිල් කරලා ඇඳේ සැතපෙන්නට උත්සාහ කරනකොට තමයි අවශේෂ ගුණාංග සමග වීරය නැමැති ධර්මතාවය සමතුලිත වුනේ. අන්න යහපත් ගුණාංග සියල්ල සමබර වුණු තැන තමයි ලෝකේහි යථාර්ථය අවබෝධ කරමින් උන්වහන්සේට කෙලස් නසන්නට පුළුවන් වුණේ. එහෙමනම් මනසේ උනත් වීරය අධික වුණොත් ඒ වීරය අධික භාවයේ මානසික වික්ෂිප්ත භාවයට හේතුවක් වෙන්නට පුළුවන්. දරුවන් පිළිබඳව උනන්දු විය යුතුයි, උත්සාහවත් විය යුතුයි. නමුත් දරුවා පිළිබඳව උත්සාහයේ වීරය ප්‍රමාණය ඉක්මවා ගියොත් ඒක අනවශ්‍ය උපාදානයක් හැටියට Tamanta නිරන්තරයෙන් සිත් ඇවුල් ඇති කරන්නට පුළුවන්. රැකියාව පිළිබඳව අපි වීරිය කළ යුතුයි උත්සාහවත් විය යුතුයි. නමුත් සීමාව ඉක්මවා ඒ වීරිය උත්සාහය මතුනොත් ඒ තනත්තර රැකියාව මහා කරදරයක් බරක් වෙන්නට පුළුවන්, හිසරදයක් වෙන්නට පුළුවන්. මේ විදිහට ඕනෑම දෙයක් පිළිබඳව අපි ප්‍රමාණය ඉක්මවා වීරය කරන්නට ගියොත් ප්‍රමාණය ඉක්මවා උත්සාහ කරන්නට ගියොත් එය තමන්ට මහා කරදරයක් බවට පත් වෙලා නොබෝ කලකින්ම එය තමන් අතහැර දමන්නට පෙළඹෙන්නට පුළුවන්. සමහර වෙලාවට අධ්‍යාපනය කරන දරුවන් බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් අධ්‍යාපනය කරගෙන යනවා. නමුත් සමබර විදිහට තමන්ගේ මනසේ වීරය පවත්වා ගන්නට බැරි වුණොත් අධික අපේක්ෂාවන් ඇති කරගන්නවා. ඒ අධික අපේක්ෂාවන් මත Tamanගේ ප්‍රමාණය ඉක්මවා වීර්ය කරන්නට ගොස් බොහෝ අපහසුතාවයන්ට පත් වෙලා අවසානයේ මේකනම් මට කරන්නට බැහැ කියලා කල හැකි දේ පැත්තක දාලා බොහොම මනසින් දුබල වෙලා පසුබාන අවස්ථා අපි ඕනෑතරම් සමාජයේ දැකලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? වීර්ය නිසි පමණ හඳුනාගෙන Tamanට අවස්ථාව හඳුනාගෙන නිවැරදි විදිහට වීර්ය කරන්ට නොහැකි වෙනකොට ඒබඳු යම් යම් ගැටලු උද්ගත වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා පින්නතුනි හැම විටම වීර්ය කරන පුද්ගලයා ඒ වීර්ය කළ යුතු අවස්ථාව. ඒ කියන්නේ වීර්ය නොකළ යුතු අවස්ථාවක් කොතනකවත් නැහැ. නමුත් ඒ වීර්ය එක් එක් ආකාරයට හැසිරවිය යුතුයි. ක්‍රියාකාරීව වීර්ය හසුරවන්න ඕන කොයිතැනද? නිෂ්ක්‍රීය විදිහට වීර්ය හසුරවන්න ඕන කොයිතැනද? කතා කරන්නට වීර්ය හසුරවන්න ඕන කොයිතනද කතා නොකර ඉන්නට වීර්ය හසුරවන්න ඕන කොයිතන ඒකත් එක්තරා වීර්යයක් නොකල යුතු දේ නොකර ඉන්නට පුළුවන් නම් එයත් එක්තරා වීරයක් වෙනතුනේ. වීරය නැත්තම් එහෙම කරන්නට බෑ. සමහරු කියන්නේ මට නම් අසාධාරණයක් දැක්කහම කතා නොකර ඉන්නටම බෑ. එහෙම කතා නොකර ඉන්නට බැහැයි කියලා හැමතිස්සෙම Tamanට හිතට එන දේ හිතුවක්කාර විදිහට කියන්නට යනවා නම් ඒතනත්තා අනර්ථයක් කරගන්නේ Tamanටත් අනර්ථයක් සමාජයටත් අනර්ථයක්. එහෙනම් කතා නොකර සිටිය යුතු තැන කතා නොකර ඉන්නට පුළුවන් වෙන්න ඕනේ. කතා කළ යුතු තැන කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. සිටිය යුතු දේ සිතන්නට පුළුවන් වෙන්නට ඕන නොසිතිය යුතු දේ නොසිතා ඉන්නට පුළුවන් වෙන්නට ඕන යම් අකුසල පාප ධර්මයක් නැවත නැවත මනසට ගොඩ නැගෙනකොට එය නොසිතිය යුතු දෙයක් එය ඉවත් කළ යුතු දෙයක් ඒ ඉවත් කරන්නට මනසේ උත්සාහය අවදි කරගන්නට පුළුවන් වෙන්න ඕන අනේ මට මේ පාප ධර්මයේ කොහොමවත් මනසින් ඈත් කරගන්නට බැහැ කියලා ඒකත් එක්කම පොරබදමින් ඒකත් එක්කම හැපෙමින් ඒකත් එක්කම කැළතෙනවා නම් ඒ පුද්ගලයා මහත් වූ ව්‍යසනයටපත් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ වහන්සේ දේශනා කරනවා මේ වීරය කියන එක ප්‍රඥාවෙන් යුක්ත වුණොත් තමයි එය සම්මා වායාමයක් බවට පත් වෙන්නේ. ප්‍රඥාවෙන් යුක්ත කරන උත්සාහය වීරය හැම විටම ස්ථානෝචිතව අපට මෙහෙයවාගෙන අකුසල පාප ධර්මයන් මැඩපවත්වන්නට කුසල ධර්මයන් දියුණු කරන්නට අයහපතින් නැගී සිටින්නට යහපත දියුණු කරන්නට හැම විටම ඒ වීරය අපට යොදවා ගන්නට පුළුවන්. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වීරය තරම් අකුසලයේ මැඩපවත්වන්නට කුසලය වඩන්නට උදව් වෙන තවත් එකම ධර්මයක්වත් මම මේ ලෝකේ දකින්නේ නැහැ. ඒතරම්ම යහපත මේ වීර නැමැති මානසික ධර්මතාවය තුලින් ලැබෙනවා. ඒ නිසා හැම විටම අකුසල් මඩින්නට කුසල් වඩන්නට වීර්ය සම්පාදනය කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ අනුශාසනා කරනවා. එමනම් මේ කරුණ පිළිබඳව නුවණින් කල්පනා කරලා තමන් තුළ ඇතිවෙනා වූ උත්සාහයේ වීර්ය යම් අකුසලයක් පදනම් කොටගෙන ඇතිවෙන්නක්ද යම් ආවේගයක් මුසු කොටගෙන ඇතිවෙන්නක්ද කියලා හරියට තේරුම් අරගෙන ආවේගයන්ගෙන් බැහැරව හේතුව ඵලය નિවරදිව අවබෝධ කරගෙන යහපත සාක්ෂාත් කරන්නට අයහපත මදින්නට හැම විටම නුවණින් විමසා බලා වීර්ය කරන්ට උත්සාහවත් වෙන හැටියට සියලු දෙනාට මෙත් සිතින් සිහිපත් කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් ධර්ම ධර්මාබෝධය ඒ සඳහා හැම දිනාටම ප්‍රඥාව උපදවා ගන්නට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්වයෙන් දරන හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දිනාටම මිය පරලෝකීය ඥාතීන් ඇතුළු දෙවියන් සහිත ලෝකයාටත් අප හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකා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 පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා